අවසරයි ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් උරුදු පරිදි අපේ ධර්ම සාකච්ඡාවට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට බහින්න බලාපොරොත්තු වෙන්නේ මම ඉල්ලයිතින අපේ අලාකොන් මාතේ දා නතර කරව තැන ඉඳලා ඒ ප්‍රශ්න වලින් පටන් අරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අතිගරු ස්වාමීන් වහන්සේ පැමිණි දුක් පිළිගත යුතු නම් ලෙඩකදී බෙහෙත් ගැනීම සත්‍ය අවබෝධයට බාධායි. රෝග වේදනාවලින් තොරවීම භාවනාවට උදව්වක් නොවේ. කරුණාකර පහදා දෙන්න. මේකේ තියෙන පැමිණි දුක් පිළිගැනීම කියන වචනේ පැමිණි දුක් පැණි රහයි කියලා ගන්නදී කියලා. සිංහලෙන් තියලා තියෙන වචනේ එච්චරයි. මේ පැමිණිච්ච දුකට වෛර කරන මනුස්සයාගේ ලෙඩ සනීප කරන්න බෑ. එච්චරයි කියන්න තියෙන කවදා හරි කෙනෙක් ඒ ලෙඩේ බාර ගන්නකක් ලෑස්ති වෙනකම් කිසිම බේතක් ගන්නෑ. ඒ නිසා ලෙඩා ඒකට පදම් වෙනකම් ගියාට පස්සේ තමයි තේරෙන්නේ ලෙඩාගේ තියෙන්න ඕනේ ඒ ලෙඩට මුහුණ දීමේ ශක්තියක් එක්ක තමයි බෙහෙත්වල ඒ ක්‍රියාශක්තිය එන්න පටන් අරගන්නේ. ඒ ලෙඩේට වෛර කරන තාකල් ඒක ප්‍රධාන වශයෙන්ම බෙහෙතයි ලෙඩයි දොස්තරයි අතර සම්බන්ධතාවයේ උපස්ථායකයත් අතර සම්බන්ධතාවය කඩන්න හේතු වෙනවා. ඒ නිසා ලෙඩක් බාර ගන්න කැමති නැත්නම් ඒක වෙනම ලෙඩක්. උදේසි කියලා තියෙන වේදනාව ආවට පස්සේ වේදනාව උලක් තමයි. ඒ වේදනාවට තියෙන ද්වේෂය දෙවෙනි උල දෙවෙනි උල අරනට පස්සේ නම් දරන්න බෑ. ඒ නිසා ඒකට සූදානම් වීම කියලා කියන්නේ බෙහෙත් නොගෙන සිටීම කියන එක නෙවෙයි. මේ දෙද වෙනවා කියන එක මේ කාටත් වෙනවා බුදුහාමරණත් වෙනවා. උනාට පස්සේ ඒකට අදාළ වෙතකම් කිරුවට කමන්නේ ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා කලබල වෙන්නත් එපා. මට ලෙඩ නොවිය යුතුයි කියලා හිතන්නත් එපා. ලෙඩ පිළිබඳව ද්වේෂයෙන් බැඳලා ආතතිගත වෙච්චාම ඒක තමයි මේ ලෙඩෙකුට උපස්ථාන කරනකොටයි බෙහෙත් කරනකොටයි තියෙන ප්‍රධානම අපහසුතාවය. ඒකෙන් තමයි sannivedane කඩලා යන්නේ. ඒක නිසා බුදුජාණන් වහන්සේ තමයි ඉස්සල්ලාම ලෝකේ බේසජ්ජක්කන්දකයක් දේශනා කරලා බෙහෙත් කිරීම විද්‍යානුකූලව කළ යුතුයි කියප එක ඕකේ විශාල ඉතිහාසයක් තියෙනවා. ඊට ඉස්සර තිබුණ හැම ආගමකම කිව්වේ ලෙඩක් වෙච්චාම දෙයයන් ආශ්‍රය යාඥා කරන්නයි කියලා. එහෙම නැත්නම් යාග හෝම පවත්තන්නේ කියලා. දෙවියන් විසින් නිර්මාණය කරලද මේ ශරීරයට ලෙඩ වුණාට පස්සේ සනීප කරන්න පුළුවන් කියලා හිතන එක දෙයයන් විරුද්ධයි කියන එකයි ඍග් වේදේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා වෙදකම දෙයනාංශයට විරුද්ධව ගිය එකක්. ඒ නිසා වෙදෙක්ගේ ගෙදරකට පින්නපාතේ වඩින්න එපයි කියලා කියනවා. වෙදෙක්ගේ ගෙදරකින් පින්නපාතේ ලැබුණොත් ලේහා ਸਰවසේ සලකන්නේ කියලා තියෙනවා. වෙදකමක් කවුරට පටන් ගත්තොත් එයා බල්ලෙක් විදිහට සලකන්නේ කියලා කියනවා. මේ තමයි මේ වේදේ අද සඳහන් වෙලා තියෙන දේවල්. ඒ මොකද හේතුව වැඳිය යුත්තේ ඔක්කොම කරන්න ඕනේ බ්‍රාහ්මණය විතරයි වැඳුම් ලබන්න තියෙන්නේ. දෙවෙනාසිට සම්බන්ධ කරන්න පුළුවන් යාගෝම කරන්න පුළුවන් දෙවියන් බ්‍රාහ්මණයට විතරයි. නමුත් වෙදා හැම වෙලාවෙම බ්‍රාහ්මණෙක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒකට වෙද්දුන්ට ලාභ සත්කාරය අනේක වළක්වන්න මේ වගේ කරගෙන ගියලා තියෙනවා. බුදුරජාණන් තමයි ඉස්සල්ලාම ලෝකේ රාජකීය වෛද්‍යවරයෙක් වශයෙන් ජීවකයා ස්ථාපිත කරේ බුදුරජාණන් විතරයි ඉස්සල්ලාම බේසජ්ජක්කන්දකයක් දේශනා කරලා තියෙන්නේ ඒක ලොකු පොතක් ඊට පස්සේ ග්‍රීසියට ඉස්සල්ලාම ගිය ස්වාමීන් වහන්සේ තේරපුත්ත කියන නමින් ගිහිලා තියෙන්නේ යනකොට ග්‍රීසිය තිබිලා තියෙන්නේ පූජ පූජා සත්කාර මේ ශාන්ති කියලා තියෙනවා කොත්තමල් ටිකක් තම්බලා බිවට කමන්නේ නැහැ කියලා මේ මේ බෙහෙත් ටික තම්බලා දෙන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඒක කෙරුවා කමක් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට හරි වෙනස් මොකද එහෙම දෙයක් කවදාකවත් කරලා නැහැ. දෙයියන්ට යදින එක විතරයි කරලා තියෙන්නේ. ඊට පස්සේ කොත්තමල තම විභව සනීප වෙලා තියෙනවා. මේ ක්‍රමයේ තෙරපිටේ තේරපුත්ත ක්‍රමය කියලා තමයි පටන් අරගත්තේ. ඕක තමයි තෙරපිටික් මෙඩිසින් කියන එක ඇවිල්ලා තියෙන්නේ කියලා අපි සමහර ස්වාමීන් වහන්සේලා කියනවා. ඒ නිසා බටහිර ලෝකෙට බෙහෙතකින් වනෞෂධ වලින් ශරීරයේ ප්‍රතිශක්තිය වඩන්න පුළුවන් බව ඉස්සල්ලාම විප්ලවක විප්ලවකාරී විදිහට නැත්තම් පිළිගත් සමිතියක් විදිහට අඳුනලා දෙලා තියෙන බුද්ධාගම. ඒක නිසා අපිට කියන්න බෑ වේද රසමක් ආපුවාම පෙන්තකොස්තල් සභාවේ වගේ බෙහෙත් නොකර ඉන්න කතාවක්. බෙහෙත් කරන්න ලෙඩේට හැබැයි. ඉතින් එන්නේ ඉස්සලා තක්කු මුක්කු වෙලා කලබ කලබගෑනි වෙලා කරන වැඩ කරන්න ගියාම ලෙඩේට වැඩිය බෙහෙත් බෙද වෙන්නේ බේතෙන්. ඒක නිසා පැමිණ දුක් පයින්දහයි කියලා කියන්නේ අත්කිලවතාන යෝගයට වටන එක නෙවෙයි. ඒක මධ්‍යම ප්‍රතිපදාව ලෙඩ වෙනවා. ලෙඩේ එන්න හේතුවක් තියෙනවා. ඒ දොස්තරගේ අත්තරක්වත් බෙහෙතක වැරද්දක්වත් වෛද්‍ය විද්‍යාවේ වැරද්දක්වත් නිසා නෙවෙයි. අපි කරව වරණ අකුසල කර්ම නිසායි ලෙඩේ එන්නේ. ඒකට ඉතින් හොඳ වෙලාවට හොඳ දෙදා හොඳ වේදා හොඳ බෙහෙත ලැබුණා සනීප කරන්න පුළුවන්. ඒ සඳහා ලෙඩාගේ ඒ ඉදිරි බලන ගතියක් තියෙන්න ඕනේ. ඒ වගේම දැනගන්න ඕනේ මේ ලෙඩේ වැවෙනීම කියලා කියන්නේ දෙයනාශ කරපු සාපයක් නෙවෙයි. මේ හේතුඵල ධර්මයක්. ඒ හේතුව ඉස්සල්ලාම දැනගන්නේ සීබුද්ධියෙන් හිටියොත් ලෙඩා, වේදා නෙවෙයි. ටෙක්නීෂියන් නෙවෙයි, ඉක්විප්මන්ට් එක නෙවෙයි. ලෙඩයි දැනගන්න ලෙඩා සීබුද්ධිය නැත්තම් ලෙඩා බලනවා මේ ටෙක්නීෂියන්ගේ report එක එනකම්. දොස්තරගේ report එක එනකම්. ටෙක්නීෂියන් අල්ලපු ඇඳින්න කායේ report එක එව්වොත් එහෙම එච්චර තමයි ඉවරයි. අනන්තව සිද්ධ වෙන්නේ ඒක. ඒක නිසා ලෙඩාට තියෙනවා නම් එලඹ සිටි 100ක් එයාට තියෙනවා ඒකට කියනවා ડોක්ටර් සයින් කියලා. එයාට තියෙනවා මේ රෝග ලක්ෂණ අනුව දැනගන්න පුළුවන් ගතියක් සාකච්ඡාවකින් වෛද්‍ය සාස්ත්‍රය දන්න කෙනෙක් එක්ක මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා. අද අපි සම්පූර්ණ මේක පාවා දීලා ඉවරයි. අද අපි වන ඖෂධ අඳුනන්නේ රෝග ලක්ෂණ කාපුවාම මේක කියව ගන්න ඉක්මන් වෙනවා. ඒක නිසා හිතන එක දොස්තර දැනගත යුතු ඒක දොස්තරගේ වගකීමක් කිය. දොස්තර ඇත්තටම සහායකෙක් පමණයි. ඒ අතරමැද ටෙක්නීෂියන් කෙනෙක් දාලා තිනවා ළඟින විද්‍යාව හැටියට ඌ සියල්ල සූරා කනවා. ඌපත් කරන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ. එතනයි කේකර්ස්ටි. ඉතින් ඒ නිසා ලෙඩාට තියෙන වගකීමක්. ලෙඩාට වගකීම කොච්චරද කියනවනම් තමයි ඇති වෙච්ච රෝග ලක්ෂණ දැනගෙන ඒක තව කෙනෙකුට පැහැදිලිව වාර්තා කිරීම කරන්න බැන්න සනීප කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ලෙඩාට ලක්ෂණ පහක් ලක්ෂණ පහක් තියෙනවා උපස්ථායක ලක්ෂණ පහක් තියෙනෝනේ සුව වෙන්නවා ඒකක් තමයි තමන්ගේ රෝග ලක්ෂණ අති වුණාට වැඩි උසු ලොක් කරලා කියන්නත් එපා නොසලකා ඉල්ලන්න එපා ඒක ඇති හැටි උපස්ථායකට කියන්න ඕන ගැටේ ඉතින් ඒක මේ අද පොඩ්ඩක් ඩිස්ටෝට් කරලා තියෙන්නේ ඒ ඩිස්ටෝට් කරලා තියෙන කවුරුවක් කරන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක ඒක නෑ සිංහල වෙදකමේ. සිංහල වෙදකමේ කාටවත් ගෙවන්න ඕනේ නෑ වනවසුතුලින් වැඩේ කරන්නේ ගියා ඔය තියෙන බේතක් කොලයක් අම්මගෙන බිව්වා වෙදත් ඇවිල්ලා උදව් කරනවා ඒ ඔක්කොම පඳුරු වලට කරන මිසක් මේ වගේ ක්‍රමයක් නෑ. ඒක දැන් තීරුම් අරගෙන තියෙන හොඳටම ඒ තියෙද්දිත් මේ සංවිධානයේ තියෙන බරපතලකම නිසා තාමත් පාඩම් පන්තිල උගන්වන්නේ ඔය ඔය වැරදි ක්‍රමයමයි. ඒ දන්නෝ නම් දන්නෝ හොඳටම. නමුත් මම මේ කියන්න හදන්නේ පැමිණිසුක් පයින්සහයි කියලා අපේ සිංහලයේ වචනය. බුද්ධ ආගමේ තියෙන එකක් නෙවෙයි. පැමිණිසුක් පයින්සහයි කියලා කියන්නේ අප කරා පැමිණෙන්නේ කිසිසේත්ම කාගවත් වුණියක් නිසා නෙවෙයි. අපේ කර්මානුරූපව ඒකට අපි අවදි වෙන්නේ නැතුව අපි අරයාගෙන මෙයාගෙන් බලාපොරොත්තු වෙනවනම් ඒ තාකල් හීන දීන තුච්ච වාල් තත්ත්වයටපත් වෙනවා. එනස රෝගෙට මුණ දෙනවනම් වේදාට සපෙලා උත්තර කියන්න පුළුවන් මෙන්න මේකයි රෝග ලක්ෂණ මේ බේතේ ගුණාගුණ කියන්න පුළුවන්. සරුවචනාංශෙත් ලෙඩ වුණා. සරුවචනාංශෙත් ජීවකය වේදකම් කරා. බේතක්ම කරා. ඉතින් ඒ වගේ අවස්ථා කීපයක්ම තියෙනවා. ලෙඩ 12ක් තිබිලා තියෙනවා සරුවචනාංශෙට මේ අවුරුදු 45 ඇතුළත පොතේ සඳහන් වෙච්ච. ඒවද එකකින්වත් වසංගල නැහැ සරුවචනාංශ. මට මෙහෙම ලෙඩක් තියෙනවා කියලා කිසිසේත්ම වසංගලා නැහැ. ඒ වගේම සර්වචනාංශේ කාශ්‍යප මහරතනාංශේ ළඟට ගිහිලා නෝ යැපෙන්න පුළුවන්ද, දරන්න පුළුවන්ද කියලා මහා කාශ්‍යප මහරතන කියන යැපෙන්න බෑ. දරන්න බෑ. ලෙඩ වැඩි වෙනවා. වසංගලා නැහැ. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා කියන්නේ ඒ දුක් ලෙඩේට ප්‍රසන්නව මොන දෙන්න. සතියෙන් මොන දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ඒක ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා සතිය පුරුදු කරපු කෙනාට ලෙඩක් කියන එක ස්වභාවිකයි. ඊට පස්සේ ලෙඩේට මොන දෙන්න පුළුවන්? යාට වෛද්‍යවරට සහයෝගය දෙන්න පුළුවන්, බෙහෙතට සහයෝගය දෙන්න පුළුවන්, උපස්ථායකට සහයෝගය දෙන්න පුළුවන්. අතිශෝක්ති කරන්නේ නැතුව. ඉතින් මෙවුවා දැන් ඇත්තටම අපේ පැරණි තිබුණු අපේ සම්ප්‍රදායවල <clears throat> එහෙම නැත්නම් අපේ තිබුණු මේ down to earth මේ ස්වභාවික ගති ඉතාමත්ම දුර්වල තාලෙට මග ඇරිලා යනවා. ඒක නිකම්ම නිකම් වෙන එකක් නෙවෙයි. බරපතල බහුජාතික කම්පැනි වලින් කරන දෙයක් ඒකට පොත් දෙකක් ලියවිලා තියෙනවා ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය නැත්නම් nature of medicine කියලා එකම කත්තු දෙකක් දෙපැත්තේ ලියලා තියෙනවා ඒක හරි හොඳයි මෙඩිකල් ස්ටුඩන්ට්ස් වලට කියවන්න දෙන්න. ඒ තරම්ම ඒක මේ අද තියෙන මානව විනාශ කිරීමේ දරුණු අංශ හයෙන් එකක් තමයි වෛද්‍ය විද්‍යාව. මුළු මානවයව පොළොව තලෙන් අයින් කිරීමේ වැඩ පිළිවෙල තියෙන එකක් කියලා මේ එංගලන්තෙම මේ history of economics කියන ඉතිහාස ආර්ථික ඉතිහාසය සාකච්ඡා කරලා බලන නීල් ෆර්ගිසන් කියලා කියලා ගහන ඉන්ටර්නෙට් එකේ ඔන්න පෙන්ලා දෙයි six detrimental science මොකද්ද කියලා. එයා පෙන්ලා දෙනවා අද ලෝකෙ මෙහෙවන හැටි. එකක් තමයි වෛද්‍ය විද්‍යාව. ඒ මොකද හේතුව ලෙඩා රෝග ලක්ෂණ වලින් අයින් කරලා බෙහෙතෙන් අයින් කරලා එයා කවුද ගැන බලාපොරොත්තුවක් ඇති කරනවා. ඉතින් කියනකොටම හිතනවා ඉන්ෂුරන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ෆැමිලි ડોක්ටර් කෙනෙක් ඉන්නවත් ඕනේ. එයාට ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා. හැබැයි උපදිනකොටම යත් උපදිනවා වගේ හරියට. ලබ්බෙක් උපදිනකොට වෙද කෙනෙක් උපදින්න ඕන වගේ. වදකෝ තැන ඉඳලා මැරෙනකම් ෂෙඩියුල් කරලා ඉවරයි බෞද්ධ ආතික සමාගම්. ට්‍රිපල් ජෙම් ට්‍රිපල් ඉන්ජෙක්ෂන් එකෙන් පටන් ගන්න වැඩි. ට්‍රිපල් එක ගහන්න නැත්නම් මෙතකම් කරන්නේ නැහැ ආද. ඒකෙන් තමයි අන්තිම භයානක ලෙඩ ඔක්කොම බබාටම පටන් අරගන්නේ. තියෙනවා තවත් එකක් ඔන්න වැක්සින් කියලා තියෙන වෙබ්සයිට් එකක් ගිහිල්ලා බලන්න. අද ඇති කරන ලෙඩ දවසින් දවස වැක්සින් හරහා ලෙඩ ඇති කරන හැටි අපි දන්නේ වුණා. ඇත්තටම ෆැක්චුවල්ද සයන්ටිෆික්ද කියලා. නමුත් වළක්වන්න බැරි තරමට ඇවිල්ලා තියෙනවා. නමුත් Tamange ලෙඩේට සාදර වෙලා ලෙඩෙත් එක්ක වැඩ කරලා ඒකට ඔළුව නරක කරගන්න නැතුව ඉඳන ලෙඩ වුණාට පස්සේ බෑ. ඒක ලෙඩ වෙන කලින් සතිය පිටවන්න ඕනෑ කියන එකයි කියන්නේ. සල්මන්ස් ඒක මම හිත නැකනෝලෙක් නෑ. ඉත මේ බෞද්ධ රටේම දෙවියෙක් නැති බව ඇත්තයි. නමුත් කුමාර චිකිත්සා කියලා දෙන අවුරුදු 16 ඉස්සෙල්ලා ළමයින්ට ඇටෙන්නේ. ඒවත වුණා ඒ එකකට එකක් බලි බලි රූපයක් ඇදලා තියෙනවා. ඒවට සංඥාවක් තියෙනවා. ඉතින් ඕක බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එකේ අවුරුදු 20කට ඉස්සෙල්ලා ෆුල් මේකක් තිබුණා. ඒකෙන් සමහර දේවල් හිතට එන ලෙඩ මුගක් වෙයිට අඩු වෙනවා කියලා. ඒ ඇරත් එන්නත් කිරීම ඒකාන්තයෙන්ම අපේ කිසි අපිට ඕනේ අවිශ්වාසයක් තියාගන්න. මුගා අපේ රටේම ලෙඩ වුණත් අඩු වෙන්න හේතුව දෙප්තේරියාව ඉස්සර හරියට මැරෙනවා. මොකද ඒකේ අත්දැකීමක් තියෙනවා මට 108ක් මම මේ ට්‍රැකියොස්ටොමිස් කරලා තියෙනවා මොකද හුස්ම ගන්න බැරිව ළමයි මැරෙනවා මේ නෙට්විජිය එකේ ඉතින් ඔය අතරතුර එන්නත් කිරීම ආවයින් පස්සේ 100ට 80ක් අඩු වුණා ඉතින් ඒ විදිහට බලනකොට එන්නත් කිරීම ලෝකෙට ලැබිච්ච ලොකු සත්‍යයක් සත ඉතින් අපිට එහෙමත් කියන්න බෑ සම්පූර්ණයෙන් ඒගොල්ලෝ ඔක්කොම ඒ ලෙඩ වැඩි වෙනවා කියන්නේ වැඩි වෙනවා කියන එක නෑ මං කියන්නේ. අඩු වෙනවා ඇත්ත ෂෝට් ටර්ම් එකේ පෙන්න නිසා තමයි මිනිස්සු මේකට යන්නේ. නමුත් 200 year cycle එකක් බලනකොට overall effect එක බලනකොට දැන් අපිට තොරතුරු තියෙනවා. දැන් මුතෝ නෑ මම කියන්නේ නෑ සභාවේ ඉන්නේ කෙනෙකුට වෙච්ච දෙයක් කියලා. නමුත් පොලියෝමයලයිටිස් කියන එක හැදිලා ඉස්සර ඒකාන්තයෙන්ම අතක් පයක් අඩු වෙලා මෙවුවා වෙනවා. ඒ ගතිය සම්පූර්ණයෙන්ම නැති වුණ ලංකාවේ එන්නත් කිරීම පටන් ගත්තයින් පස්සේ. ඉතින් ඒ විදිහට බලනකොට අපි කියනකොට සමසමව බරව හිතලා ඇත්තට මම පිළිගන්නවා සමසමව බලන්න ඕන කියන එක. මම මම කියන්නේ දැනට තොරතුරු 2012න් පස්සේ අපිට හම්බ වෙලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයෙන් කරපු දේවල් සහ වෙච්ච දේවල් පිළිබඳ තොරතුරු එන්න පටන් ගන්න තියෙනවා. ඒක තව ඉස්සරහට යනකොට පොදු ජනතාව හරහාම දැක ගන්න පුළුවන් වෙනවා. මනුස්සයන්ගේ මේ තොරතුරු ලැබුණට පස්සේ ඒ සංවිධානාත්මකව මේ කරන වැඩේ අපේ තිබුණු මේ විවිධ මේ තනි තනියම වෙද්දු කරපු වැඩේ අතර තියෙන දෙකේ අර වෙද්දු තනි කර කරපු එකේ තියෙන අර වගේ සැලසුම් වෙච්ච වැඩ පිළිවෙලක් නැහැ. එතන එතන කරන වැඩක් තියෙන්නේ. ඒකයි මේකයි අතර තියෙන සම්බන්ධතාවය. මේක හරියට යාන්ත්‍රීකරණය වෙලා විශාල නිෂ්පාදන කෙරුවට පස්සේ පොඩි නිෂ්පාදකයා වැටිච්ච එකයි වෛද්‍ය ශාස්ත්‍රය මේ වගේ සම්බන්ධතා දැන් එන්න පටන් ගන්න තියෙනවා. ඒක තාම විනිශ්චය කරන්න බෑ. මේක හරිද මේක වැරදිද කියලා. නමුත් අපේ යුගයේ වටිනාකම තමයි මේ වෙනකොට දැන් අවුරුදු අපි 2017 12 තමයි පටන් අරගත්තේ. ඒතරතුරු එන්නේ. ඒතරතුරු ආපු ඒවා දැන් විවෘතව කියාන කියාන යනවා තව තවත් තොරතුරු එකතු කරමින්. ඒකට ඒවට එකතු වෙලා තියෙන්නේ මේ පටන් අර ගන්නකොට වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඇති වෙච්ච අර වටිනා ලොකු ಗುಣධර්ම ටික යටපත් කරලා නෙවෙයි. ඒවා ෂෝට් සයිකල්ස්. ඊට පස්සේ ලොං සයිකල්ස් වලට ගියාට පස්සේ දීර්ඝ කාලින මොකද්ද වෙන්නේ කියලා බලපුවහම තාම ඒ සංසන්දනය කරන්න වටිනවා කියන තරමට හොඳ පැත්ත නරක පැත්ත තියෙනවා. අපිට විනිශ්චය කරන්න බෑ ඒක මේ 100ක් නරක දෙයක් හෝ 100ක් හොඳයි කියලා. එසේ නමුත් කියන්න තියෙන්නේ ඒ බාහිරේ අපි බලාපොරොත්තු දෙයක් ඕක වුණත් Tamange හිතේ ඉමුනිටි එක නැත්තම් ප්‍රතිශක්තිය ආරක්ෂක ශක්තිය තමන්ගේ බණ භාවනාව වලින් දිනු කිරීමට කිසිම බාධාවක් කිසිම දොස්තකීමක් කරන්න බෑ. එතකොට මේ තියෙන ජාත්‍යන්තර බලපෑම් තිබුණත් කොහොම තිබුණත් තමන් අරසයි. ඒකට කියන්නේ සත්‍ය අරසාව කියලා. ඒ නිසා ලෙඩ වුණාට පස්සේ සතිය වඩන්නත් බෑ. ඊට පස්සේ ඔළුව අන්ධබන්ද වෙනවා. ඒ නිසා කල්ලාතෝ සතුටුමත් වෙන්න සතුටුමත් වුණාට පස්සේ තියෙන්නේ වෙදකම නෙවෙයි හෙදකම. ලෙඩකටපත් නොවී සිටීමේ හැකියාව ඒක ඔක්කොටම හම්බ වෙනවා කියනවනම් 100ක් හම්බ වෙනවා කියනනම් බුදුහාමුදුරු ලෙඩ වෙන්න ඕනේ නෑනේ. බුදුහාමුදුරු ලෙඩ වුණා. නමුත් උන්වහන්සේ බේසජ්ජකන්දක දේශනා කරලා තියෙනවා කෙලින්ම ගස්වන ඖෂධ වලින් රසායනික දේවල් වලින් ගන්න එකක් තියෙනවා. ඒත් ඔක්කොටම වැඩි විශාලම නොමිලේ ලැබෙන ඕනම කෙනෙකුට බය නැතුව සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ කියලා කියන්න පුළුවන් දේ තමයි සතිය. රෝග වේදනාවලින් චොතවි භාවනාවට උදව්වක් නෙමෙයි. උදව් වුණාට අපිට choice එකක් නැහැ. ඒ වෙනවනම් හොඳයි. ඒට රෝග නැතුව වෙනවනම් හොඳයි. නමුත් කිසිම කෙනෙකුට එහෙම තව කෙනෙකුගේ හෝ තමාගේ රෝග වේදනා නැතිවීමක් පිළිබඳව තමන්ට පාන ශක්තියක් නැහැ. හෙදකමක් තියෙනවා. ඒක නිසා හෙදකමෙන් අරසා වෙන්න ඒක මං ඉස්සලකේ ප්‍රකාශනයේ තියෙනවා. එහෙම නැතුව ලෙඩ නොවේ වාකියට හිතුවට එහෙම නැතුව වෙන උපක්‍රම වලින් ලෙඩ වලින් අයිවීමක් කරන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මය හැටියට තමයි. Venerable sir, is it possible to combine anapana meditation with walking meditation? I often slip into that state. Am I mixed up? Should I keep the two separate? Thank you, sir. I mean that uh, maybe it is easy to ask while walking, can I do anapana? Maybe that may be the question. Uh, if it is happening, no problem, but don't do it. When it is when you are walking, if it is naturally happening, take it to, to your advantage. But don't try to do it. Venerable Bhante, when you are watching the breath, how can you feel dukkha in the breath? Is it possible at the point of inhale and exhale. Two, when I was doing the sitting meditation, walking the breath, watching the breath, I felt a heat sensation around my upper torso. I haven't felt that before. But I continued to watch this and it too passed away. No, breath is not, uh, not dukkha by itself because in the breath meditation itself sukha and piti arises out of anapana. ආනාපාන සති භික්ඛවේ භාව සමාධි භාවිතා බෞලිකත සන්තෝචේව පනීතෝච සුකෝච සුකෝච විහෙරති කියලා කියනවා. ආනාපාන සති වලට සුඛය සැපය ලැබෙනවා. ඒ ආනාපාන සති එක ස්ටේජ් එකකින් නමුත් මම උපමාවකට පෙන්වන්න හැදුවේ මේ ලෝකේ උපදින තාක් උපදින දුක්. ඒක නිසා දුකේ දුක්ඛ සත්‍යයේ උප්පත්තිය කියලා එකක් තියෙන જાති ඒකම තමයි ආනාපානේ උප්පත්තියක් තියෙන්නේ. එහෙම නැතුව ආනාපානයයි දුකයි එකයි කියලා උගන්වන්න යන්න එපා. ඒක උගා කියලා තනකන් තේරෙන්නේ නැහැ. මේ ඉංග්‍රීසියෙන් තියෙන සිංහලෙන්. ඈ So that uh, it is not synonymous, synonymously equal that breath is equal to suffering, but in the in the absolute sense it is yes. But I took the arising of the uh, or birth of a child or a being or birth of a breath. I try to ex give equal consideration. Birth of a being is a macro phenomena. Birth of a breath is a micro phenomena. In absolute terms, of course, both of them are suffering. But when you are a beginner, it is not necessarily you to understand each and every breath is suffering. But when you go, keep on practicing, one day you will understand the no breath is happiness, no breath is frictionless, no breath is in the comfort zone. When and where breath come, it appear like a friction. It appear like a aberration. It appear like a, something uh, shocking, kicking kind of thing. So early part, it is not considered as a synonym. Even though it is not accepted and not known, no problem. Venerable what is the meaning of Arya Dukkha Sati? Arya Dukkha Satya. Dukkha Sati, that's the first noble truth. Refer to any kind of a book which is explaining about the Four Noble Truths. First one is uh, the Noble Truth of Suffering. That is being translated as Arya Dukkha Satya. Suffering noble or the truth is noble? the suffering itself is considered as ignoble and unaryan. That is the way Putujjana. Whenever someone is going to consider this suffering is the uh, starting point of the journey to Nibbana, he considers this as Arya and he considers as a truth. That change is the one from the Putujjana to Aryan happens. Whenever someone becomes. Arya Pogala means he considered truth is the original source of energy. Uh, sorry, energy, uh, the suffering is the basic energy. That is the unshakable truth. And as far as you are going to see it negatively, you are suffering. Whenever you are going to see the suffering is the basic energy, suffering is the driving force, or sangvega in Sinhala, sangvega means urge. That if you know how to use it, then end of suffering is very obvious. But if you consider right from the beginning, suffering is ignoble, suffering is not the truth, it is not solid, I can do away with, uh, that is the person we call Putujjana, is ever in fighting, ever in turmoil. ආනාපාන භාවනාව උපකාර වෙනවා දුක නැති කිරීමට මෛත්‍රී භාවනාව උපකාර වෙනවා අන්‍යයන්ට මෛත්‍රී වඩන්න වොකින් මෙඩිටේෂන් එකේ ආනිසංසය පැහැදිලි කරනු මම කරතුවා. නෑ ඔය ඉස්සලා කියපු වාක්‍ය දෙකම වැරදි. ඒක නිසා ඒ දෙක හදාගත්තට පස්සේ තුන්වෙනි එක හරියට. ඒක හිතාගත්තේ ඒවා. ආනපන සත්‍ය දුක නැති කරන්න හේතු වෙන්නේ ආනපනසේ කිරීමත් මල දුකක්. ඉතින් දන්නවනේ ඔක්කොම දේනයි කොහොම කියන්නේ කොහොමද ආනපන සත්‍ය දුක නැති කරන්න හේතු වෙනවා. ආනපනසේ කරන්න ගියාම මේ තටමන තටමෙල්ල වෙනවා. ඒ නිසා ඒක සුව සැපක් කියලා කියනවා. ඇයි විශාල ජනතාවක් ඉන්නේ නැත්තේ ආනපනට? එන්නේ නැහැ. එන්නේ නැත්නම් මේ ස්වාමීන් වහන්සේ ආව ප්‍රශ්නේ. දුක ආර්ය විදියට පිළිගන්න කවුරුත් කැමති නැහැ. සත්‍යයක් විදියට පිළිගන්න කැමතිත් නැහැ. ඒක නැති කරගන්න ක්‍රමසහ විදි හොයනවා. ඉතින් ඒකට දඩමීම කරගන්න හදනවා ආනපාන. එහෙම නැහැ. ආනපන හැම වෙලාවෙම මෙහෙම හැම කෙනාටම හරියන භාවනාවකුත් නෙවෙයි හැම කෙනාටම සුවේලවන භාවනාවකුත් නෙවෙයි හරි යන්නනේ හරියන්න ඉඩ තියෙන කොච්චරද වණ යන්නේ ඉතින් හරි ගියොත් නම් එතෙන් යන්න පුළුවන් නමුත් ඒ වගේ වාක්‍ය ලිව්වොත් මේ මෛත්‍රී භාවනාව හොඳයි මේකට ආනපන සති භාවනාව මේකට කියලා ඒව නිකන් ඇත්තටම අර අපි මේ නিত্য සුඛ සුබ නিত্য සීමාවකට දාන්න හදනවා අපේ අර හෙල්ලෙන පෙරෙන දැනුම. ඒකට ඒක මුළු පද්ධතියත් එක්ක ගැලපෙන්නේ නැහැ. එනිසා මේ වගේ වාක්‍ය ලියන්න ගියාම පටලැවෙනවා. ස්වාමින් වහන්සේ බණ කියන විට පාලි වචන භාවිතා කරන විට එහි සිංහල අදහස පහල කරොත් ඉතා හොඳින් බණ තේරුම් ගැනීමට පහසුයි. මේ අපට ලොකු උපකාරයක් උපකාරයක් වහන්සේට සාධරයක් නැත්තා. නෑ මම හිත මං හිතාගෙන තියෙන්නේ මගේ හැම කෙරෙන පාලි වචන මම සිංහල වචන කියලා තියෙනවා. මොකද මම ඉගෙන ගත්තෙත් ওই විදිහට. ඒක නිසා ඒක පොතක් අරගෙන ලියා ගන්න. මෙන්න මේ පාලි වචනේ මට තේරෙන්නේ මේ පාලි වචනේ තියෙනවා කියලා නැත්නම් අපේ හිතට ඇහෙන්නේ අපේ සමහරලාට බ්ලයින්ඩ් ස්පොට්ස් යනවා. ඒකට ඇහෙන්නේ නැහැ. ඉතින් ඇහුවොත් කොච්චරද මං සාමාන්‍ය පාලි වචනක සිංහල වචන හතරක්වත් කියනවා. ඒක ඇහෙන්නේ ඒ ඒ බ්ලැන්ක් එක යන්නේක හිතේ තියෙන සිලෙක්ටිව් ඇබ්සෝප්ෂන් එක නිසා වෙන එකක්. ඒ නිසා පොතක් අරගෙන ලියන්න. ලියනකොට නොබෝ කලකින් බොහෝම ලේසියෙන් ඒක කරගන්න. ඒ නිසා මේ සංස්කෘත වචනයක් තියෙනවා සුචි කුලි මුත්තෝ කුතෝ පඬිතෝ භවෙය. අපිට පඬිතෙක් වෙන්න නම් සු කියන්නේ ශ්‍රවණේ අහපන්. චී කියන්නේ චින්තනයේ කියපු දේවල් සංසන්දනය කරලා බලපන්. ලී ලියන්න. ලේඛනේ ලියන්නේ කවදාකවත් මැප් එක හිතට එන්නේ නැහැ. සුචි පුච්චා කියලා කියන්නේ ප්‍රශ්න කරන්නේ. මේ හතරෙන් තමයි අපේ දැනුම ගැල්වනයිස් වෙන්නේ. සවණින් අහුම්කම් දෙන්න ඕනේ. චී චින්තනේ මේ කියනේ ඇත්තටම ගැළපෙනවද? අපි තමයි ධර්ම සාකච්ඡාවට එන්නේ. ඕන කෙනෙකුට නොගැළපෙන දේවල් දෙනවා මතු කරන්න පුළුවන්. කු පුච්චා ප්‍රශ්න කරන්න ඕනේ. මේ වගේ අහන ස්වාමීන් අපිට ප්‍රශ්න තියෙනවා මේ මේ pāli වචන අපිට තේරෙන්නේ නැහැ. නැත්නම් මේ කියන්න ඒක වටිනවා. ලේඛනේ. ලේනකොට තමයි මහා ප්‍රණාල්ප ප්‍රාණ වචනේ දැන් මේ අලාවක මහත්තයා කියවනවා මේ සිංහල ලියලා තියෙන අම්මත් අපබ්‍රංශ සිංහලයා ලියලා තියෙනවා. නැත්තම් අපි දන්නේ ඕක. ලියලා තිනවා කියවන්න බෑන මොනවද ලියලා තියෙන්නේ? අපි ග්‍රීක භාෂාව නම් අපබ්‍රංශ භාෂාව නම් ප්‍රශ්නයක් නැහැ. මේ දන්නාම සිංහලේ වුණත් මම මේ 100 සිංහල දන්නවා කියන එක නෙවෙයි. ලිව්වේ නැත්නම් අපේ වැරද්ද අපිට අහුවෙන්නේ නැහැ. ඉතින් අපි අහුවෙලා අපිත් එක්ක වැරදි හදා ගන්න පුළුවන් කට්ටියත් එක්ක ඒක සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරනකොට ටික ටික තමයි පෝරන්නේ. ටික ටික නේ හැම පැත්තෙම අතු අතුපතර විහිදි වැඩෙන්න. ගොඩාක් නිසා මම බුරුමි ගිය වෙලාවේදී කිව්වේ හැම බණක්ම එක බණක්වත් අහක දැමෙන ඔක්කොම ලිව්වා. ඊළ එනකොට මේ අතින් උස්සන්න පුළුවන් බෑග් හතක් අරගෙන ආවා. එයාපෝට් එකෙන් බෑග් තුනයි ගේන්න දුන්නේ. හතර ගෙනාව ඊට පස්සේ කෙනෙකුට කියලා එම්බසි එකේ මේල් බෑග් එකේ. එක කොල කෑල්ලක් විසි කරලා තිබුණේ. මොකද මට තේරුණා මෙතන මොකද්ද ව්‍යාකරණයක් අපට කියලා දෙනවා. මොක හැමදාම නෑ හැමතැනම නෑ. ඒ දවසට රෙකෝඩින් මැෂින් තිබුණෙත් නෑ. හැම එකම ලියාගත්තා. ලියා නැහැ ඊට පස්සේ ඒවා ප්‍රස්තාර කරනවා. අරකින් මේකට මේකෙන් එකට ප්‍රස්තාර කරනකොට එසකොටයි බුදුහාමරගේ මොලේ කියලා තේරෙනවා. අපිට දෙවි හැන්දෙන්න කවන්න ඉල්ලනවා ඉතින්. කවුරු හරි ගෙනල්ලා එන්දෙන් කවන්න දෙන්නා. ඒ කියන්නේ කිසියම් තමන්ගේ යෙදීමක් නැතුව. මම කියන්නේ හැම කෙනාම 100 100ක් ඔක්කොම මේවා මාස්ටර් කරන්න පුළුවන් කළ යුතුයි කියන එක නෙවෙයි තියෙන්නේ. කාර්ය අවශ්‍ය නම් අපිට මේ තරම්වත් තොරතුරු මේට අවුරුදු 10කට 15කට ඉස්සර කැළම තිබුණේම නැත. දැන් තමයි මේ පොඩ්ඩක් එන්න පටන් ගත්තේ. එනකොට කරුණා කරලා ඒ තමන්ගේ කැපකිරීම නැත්නම් තමන් ඒකට යොදවන යෙදවිල්ල කල්පනා කරන්න. එතකොට තමයි තේරෙන්නේ මේ sannivedana ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. අපි ළඟ පිංමදිකමකුත් නැහැ. අවශ්‍යතාවය නැතිකමකුත් නැහැ. නිවනට පහසු ගන්න නැතිකමකුත් නැහැ. මේ සාකච්ඡා sannivedana ප්‍රශ්නයක් තියෙනවා. ඒ sannivedanaය දිනු කරන්න නම් අපිට තව කෙනෙක් නැතුව බෑ. තනියම නිවන් දකින්න බෑ. තව කෙනෙක්ගේ කතාවන්ට ඒ කෙනා ਵਿਚਾਰාත්මක වෙන්න ඕනේ. එයා කියලා දෙන්න දැනගන්න ඕනේ මේක හරි මේක වැරදි කියලා. ඒකට එයා තමනුත් එයාට කියලා දෙන්න ඕනේ. හරි ඔයාගේ මේක හරි මේක වැරදි. ඒක මේ කවටවත් දුක් වෙන ගැනීමක් වැරදි ගැනීමක් නෙවෙයි. ඒකෙන් තමයි අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ. අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ එකිනෙකාට එකිනෙකා මේ හේතු බූත වෙලා අපි නැගිටිනවා. ඒ නිසා මේ මේ මේ ප්‍රශ්නට තියෙන උත්තරේ තමයි ඒ පාළි වචන දැනගන්න ඕනේ නම් ලියන්න පටන් ගන්න. එක ධර්ම මාතෘකාවත් ලියන්න. එහෙම නැත්නම් pāli වචන ලියාගන්න. නැත්නම් සිංහලෙන් එකට pāli සම්බන්ධ වෙන පුදුම රසයි ඒක. හැබැයි මම දැන මම මට රසක් තියෙනවා. සමහර විටනවා එහෙම වෙන්න බෑ. ඉතින් එහෙම නම් සෝපාකලා කොහොමද නිවන් දකින්නේ? පටාචාරලා කොහොමද නිවන් දකින්නේ? pāli කරගෙන නෙවෙයිනේ. ඒගොල්ලෝ නිවන් දැක්කේ. නමුත් අපි ඒක නොවිච්ච නිසා අපිට තියෙන ඊගාව ඔප්ෂන් එක තමයි එක්ක නැවත නැවතත් අහන්න. එහෙම නැත්නම් ලියන්න. ගරු ස්වාමීන් වහන්සේ වොකින් මෙඩිටේෂන් වල නියම ක්‍රම කීපයක් තියෙනවා. උස්සනවා යවනවා තියනවාද? නැත්නම් උස්සනවා තියනවාද? ඇති වෙනවා නැති වෙනවා ෆීලිං එක පැහැදිලි කරන්න. මම කියනවා කරුණාකරලා අර මූලික උපදේශ ටික අහන්නයි කියලා. ඔය එකක්වත් ඒ මූලික උපදේශ වල නැහැ. ඔය කියන එකම වචනයක්වත් මම පැහැදිලිවම දන දන නොකිය හිටියා. ඔය ගෙදරින් ගෙන ආපුවා. sorry මම ඉල්ලීමක් කරනවා ශිරෝ මට දැන් හතරවෙනි දවසේ ඉතුරු වෙනකොට ආයසරයක් ඉන්ස්ට්‍රක්ෂන් සානදී ඉතාම සරලයි මේක පුළුවන්තර සංකීර්ණ කරගන්නවා අර ගෙදරින් ගෙනා මොනවද දාගෙන ඊට පස්සේ මේ මුළු සාකච්ඡාවම අරගෙන යන්න හදනවා ලඳු ගන්න නෑ හොඳම දේ තමයි ඒකට මේ සරල ක්‍රමය ලේසි ක්‍රමය ආපම මතක් කරගන්න එසකට ඇස් හොඳට තිබෙනේ නම් යන්න පාරක් තිබේ නම් කීම බැදිවල යන්නේ මම මුලා වූ එක කුසෙයි ඒ කැමැති නම් ඒ වර්ණේ වගේ දෙයක් ගෙන පැවැත්තක දාන්න. මේක කරලා බලන්න. මේ දීලා තියෙන උපදේශ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මම උත්සාහ කරනවා බලන්න. එහෙනම් මේ කියලා තියෙන නැති කරලා ඊට සභාවක් ඒ අනුව ගෙනියන්න හදනොත් මට යුතුයකමක් තියෙනවා නෑ නෑ මේ පැත්තට යන්න බෑ මෙන්න මේකයි ට්‍රක් එක. මේ ට්‍රක් එකේ යන්න. ඒකට ලේසි වැඩේ තමයි මේ මූලික උපදේශ පන්තිය. ඒක සාමාන්‍ය දවස් 10 භාවනා කරනකොට අපි කොහොමඩක්වත් අතරමඟදී දවස් අධ්‍යයක් ආයෙ දාලා පෙන්නනවා. මොකද ඒකට උඟව දෙනකොට තේරෙනවා ට්‍රක් එකෙන් පිට ගිහිල්ලා තියෙන කියලා. අර සරල ඍජු ක්‍රමේ වෙනුවට සංකීර්ණ ක්‍රම දාගන්න. ඒ නිසා එහෙම ඔය සොයීම යපින කතාවල් මට මතක විදිහට මම කිව්වේ නෑ සක්මන් භාවනා. කිව්වා නම් ඒ පිළිවෙලට කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කැමති අයට ඒ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් ආයෙත් දාලා දෙන්න. එතකොට ආයෙ මේ ඉලල් වෙලා සංකීර්ණ වෙලා තියෙන එක සරල වෙලා ඍජු වෙලා එන්න ඉඩ තියෙනවා. Venerable sir, yesterday you mentioned during the breath meditation we should be prepared to multitask. For example, lack of white pain or thoughts arising. Then, could you please explain how we should deal with this distraction and go back to the breath? if after acknowledging the pain and the pain, the pain still persists, how can you go back to the breath or what should you do? the very first statement has to be uh, adjusted. You must not, it, is, uh, it says you must be prepared for the murder. It is not. The, gradually that is going to happen. Therefore, don't worry about that. First and foremost, it is related to the early question also. When you go to just sit and try to be with your body. Be, I am here and now. That's the first and foremost. Whatever may be, other steps are based upon this very basic thing, starting here now I am sitting. And then to represent just being, just representing that I am not dead, see what is the most intrinsically basic thing happening to indicate that you are not dead. That is the way Buddha says the breath will be the, the bare minimum intrinsic thing indicating that the, the, the life force, prana. That is why it's called pranayama. So when the breath come into being, you try your best to avoid all the other variables and try to focus just on the breath. That means opposite of the multitasking. That is the first and foremost beginner's work if the breath is the intrinsic uh, object, sign, benchmark, reference point, you try to do away with all, that's why you come and sit, don't look, don't hear, don't smell, don't touch, don't do any other emotional, motivational or volitional activities. Let the breath to take place and try to friend, be friendly with, try to be face to face it. And that is the from the sitting posture or oh, sitting here and now, and here now I am, and then you go to the breath. That must be completely natural one, don't chase behind. Then only the complication happen. When the breath happen, try to see how many breaths, cycles, you can continuously follow in-breath to out-breath, out-breath to in-breath, in-breath to out-breath. Then only that is the indicator uh, of the development of your mindfulness. If you are increasing the number of breaths you can do, one after the other, that's a clear, it is enough. It is a clear indication. And then see, at the end of this cycle, what is the most obstructing, what is the most disturbing point? It is a sound, or a pain, or a thought. Then you can understand, I am a, such a person. Whenever I try to keep the track with the breath, Thoughts are the one disturbing me frequently. Pains are the one disturbing me frequently. Sounds are the one disturbing me frequently. So that indicates who am I. Not by the breath, but by the distraction. So therefore you have to love the distraction. You have to keep accounts of the distraction. Then only you can see what is the most frequent distraction. And that is also even though we use the term distraction, that's an indicator. I am such a person. The person sitting close by me may not be the, distracted by the same point. He or she may be with the sounds, I may be with thoughts. So in the discussion only we comes to know, even though we are in the same effort, endeavorance, kind of distraction. And that is uh, among the sittings. And in a single sitting, <clears throat> when you keep on going, after 20, 30 minute time, usually the pain come and distract. And after 45 minutes, generally thoughts are going to be distracting. That kind of trends also there. So whenever it happens, now you are taking the still the breath as the theme. Try to keep your attention as much as possible to your primary object, knowing that there are secondary distractions are happening. Sound, pain, thought. As far as it is is talking much on the pain. As far as the pain is the thing we are comparing with, uh, you know the signal strength of the breath, you know the signal strength of the pain. As the pain is low, no problem, you have to give the priority to the primary object, keep on practicing. But this pain is slowly, slowly increasing. At a time it come in par with the strength-wise with the breath and the pain. At that time still <clears throat> you give the priority for the breath because that is your primary object. When and where pain becomes increased, now you pull your attention from the breath and paste it in the place where the pain is happening. Because now you, the general attention is difficult to put into the breath, but the pain. And there you have to understand your attention so far was in the side wall of the nostril or tip of the upper lip. Now, due to the pain, it is in the right leg, knee. Then you must exactly know where you are taking the attention from and where to fix it. And then you observe the breath, uh, sorry, pain, because it is very prominent. It is very uh, distracting and dragging. And see the pain exactly like the breath, where there is a torturing, killing, uh, piercing, burning, twisting, or in single point, or multifacets, or moving, or stagnating. Try to see the pain, try to see the natural characteristics of the pain, because that is naturally uh, prominent. So while keeping there, when the pain becomes somewhat familiar, sometimes as an adventure, you can see through the pain and see while observing the pain, which characteristics. Can I see the breath? Or oh, breath is not available or oh, breath is insignificant. If some, if you are going to see pain is there, but it is of course unbearable, torturing. But still if you can see the breath, now you are doing two things. Adventurously, uh, observing the pain, it's very occupying your mind, dragging, but meanwhile, you can see the pain, you can see the breath. And there, sometimes you may see, breath is disturbed or not. Sometimes due to the pain, breath is disturbed, it is uh, very fast. Sometimes it's amazing to see, the pain is there, but breath is very calm and quiet. Breath is there. That indicates the pain is not inflicted anything on the breath. but in the same calm level. Sometimes, of course, it may be aggravated. So when that is happening, still your main attention is the pain. But you can see our mind usually obsessed and possessed by the main thing, but it has the capacity, meanwhile, to see and observe, or we can see through other objects also. Same thing you can do while in the properly and uh, primary with the primary object, the breath, still you can see here and there pains are there. Here and there sounds are there. Here and there so, uh, uh, thoughts are there. Still you can attention mainly on the primary object. That is the way you are not introducing, you are making use the chance to see while keeping the primary object, there is a chance to see the uh, secondary object. That's explained through the umbra and penumbra. When you see the eclipse of the sun, there's a very dark spot and right round a half shadow and then only the light happens. So there is no black and white difference. There's a in-between gray area. So you can pay attention to direct the dark spot, the shadow, umbra or meanwhile, if you wish, if you're adventurous, you can see penumbra. There are some areas in the gray. So this is the way you play with, you, you uh, deal with them. And this is a simple way of dealing with two objects. And later you may find it is slowly, slowly, slowly increasing. But uh, still you are not mixed up with when and where possible, you give the priority to the primary object. So this is the way each and every mistake, each and every obstruction, each and everything, once it is familiarized, situation under somewhat under control. Not soon it comes. Soon it comes, of course, mind is very agitated, not settled, so you must be patient uh, to season it, familiarize. After familiarizing, you find you can play with, not only with the pain, with the sounds, with the thoughts. So therefore, patience, the equanimity, and uh, prepared mind, these are the uh, important mental qualities that you have to develop. Unbearable. No, no, that uh, you, if you can be with the unbearable pain, that's a marvelous, better than be with the primary object. Don't try to give up quickly. Try to keep up with as much as possible. When it is knowing that you must know now I am going to get up because of this pain. So therefore the action you are going to do, you know what is the intention and why you are changing this posture. So it is not accidentally you are reacting. Now you know the cause and effect. So therefore, whenever you, with that kind of a consideration, you, you see that you are changing posture. Then see what is happening to the pain. Immediately disappear. It was unbearable and demanding and commanding so much. Soon you make a decision. And when you get up, it's nowhere. Because that you are comparing it with. Before the city getting up, before making the decision, it is torturing, tormenting, unbearable. But once you surrendered consciously, when another soon get up, you can't remember why you get up, why, why, what was the reason even, unless otherwise you had a proper consideration. This is how uh, things are happening once that is come under the light of mindfulness, they are drastic nature, dramatic nature, somewhat pruned off. See, changes are there, but it is because of the mind-made torturing. Mind is the one. So let the mind to do it, but don't let it to go beyond control, without control. Do it in a slow, piecemeal basis. And there you find there is no such unbearability. Uh, even if it is happening, whatever the information possible, you have already gathered. So you are better off. Of course, this unbearable pain is the, the mark to indicate how much your mindfulness improved. You, I, I can't hear you. You have to speak louder. Yeah. Then, can't yeah, that is that I, I gave an example, but see, whenever the pain is there, if it is not disappearing, is how much it is helping your mindfulness because you can't do unmindful to the thing. Now pain is pulling you, pulling inside, pulling to the mindfulness. So there is a more attractive magnetic power of the breath, of the pain than the breath. Breath, you have to exert energy to keep the mind with the breath. But the pain, it's pulling. It's a magnet, of course torturing. So therefore pain is much friendlier towards the mindfulness, so the inward knowledge. So therefore some people, whenever there is no such a thing, they cause, they create pain because whenever where pain happens, you never go sleep. There is no, mind never goes out. I mean, these are very important qualities for the, for the, for the mindfulness to store. Uh, reinst reinstalled. And the other one is the pain explain, explain how much your mindfulness is progressing, the, the value. So therefore, the, the pain, usually the Buddha says it becomes so difficult because of the hatred toward the pain. When and where you try to understand the pain, together with its underlying tendencies, you find it is much juicier, much sappy, much of Dhamma than the breath. But the thing is, you can't go directly to the pain, you can't go direct to the feelings without basic acquaintance with the mindfulness on the breath. So mindfulness of breath is basic utilities, basic equipments. You qualified you to go to the pain. So pain is uh, giving advanced level training if you have patience. ප්‍රශ්න ඉවරද? ඒක අනවුන්ස් කරන්න එපායි. ඔව් හුස්ම මුලම අපි බලනවා හුස්ම ෆලෝයින් දෙක කියන්නේ ආයත් කියන්නේ රස්න කියන්නේ මුල මැදවක බලනවා කියන එකයි හුස්ම පස්සේ යන බොහෝ විට සමානයි නමුත් මේ ඒක මේ Taman හුස්ම අත්දකලා යම් ප්‍රමාණයක් අත්දැකීම් සහිතව කරන වැඩක් මිස පටන් ගන්නකොට කරන්න බෑ අපි ඉස්ලාම කරණ තියෙන ඉස්ලාම හුස්මත් එක්ක යාළු වෙන්න ඕනේ. පුළුවන් තරම් බලන්න ඕනේ ඒ විස්තර හොයන්න නැතුව හුස්මත් එක්ක කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඉන්න පුළුවන් නම් තමන්ට වැට වැටෙනවා නම් දැන් ඉnde ඉnde ඉnde ඉnde ඉnde ඉnde ඉnde හුස්මත් එක්ක ගත කරන කාලේ වැඩි වෙන කියලා ඊට පස්සේ තමයි මේ හුස්මේ අනුගමන කරන හෝ මුලමඳක බලන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන්සේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා. කියන්නේ සතියෙන් සියෙන් හුස්ම ගන්න හුස්ම හෙලන්නේ කියලා කෙටි බව, දිග බව ආදී විශාල පියවරක් දිග බව කෙටි බව ආදී පියවර රාශියකට පස්සේ තමයි කියන්නේ සබ්බකාය පිටසට සංවේදී කියලා. පටන් ගන්නකොට මේකෙන් පටන් අරගත්තොත් කරන්න බෑ. ඉතලාම හුස්ම දැපෙන දමා ගන්න. හුස්ම වගලා ගන්න. හුස්ම යාලු කර ගන්න. හාද කර ගන්න. උණට මුණ දාලා තියා ගන්න. කොච්චර දියුණු යෝගාවචරයක් වුණත් හැමදාම ආධුනිකයෙක් විදිහට වැඩ කරන්න කියලා. මම ඊයේ මට මේක හුඟක් හරි ගියා කියලා ඒ නිසා අද මෙතනින් පටන් ගන්න පුළුවන් බෑ. හැමදාම අපි මේ බිග්ිනර්ස් මයින්ඩ් ආධුනික හිතක් කරන කටයුතු කෙරුවොත් ඒ ඒක තමයි පටලවා ගන්නවයි කියලා කියන්නේ මේ උපක් උපදේශ දෙනකොට තුන කියලා එක දෙක කියන්න හදනවා උපදේශ දෙන්නේ එක දෙක තුන කියලා උගෝදෙනෙක් අර මුල් ඉව ඉස්සරහට ගන්න හදනවා ඉතින් ගත්ත ගමන් ඉතින් හරි අවුලකටපත් වෙනවා ඒ නිසා අර අනුභව ශික්ෂ අනුභව කිරියා අනුභව ප්‍රතිපදා විදියට ක්‍රමයට යන්නවනේ පස්සේ කාලෙක ඇත්තටම Tamanda ඒ මුල් මුල් ටික කරන්න තු යන්න පුළුවන් වෙලාවක් එයි. එදාට ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. එදාට තමයි විශ්වාසය පහළ වෙලා. ප්‍රශ්නයක් අහනවා නම් අනිවාර්යයෙන්ම ඔය ණය වලිගෙන් අල්ලන්න කියලා. බෙල්ලෙන් අල්ලන්න ඕන එක වලිගෙන් අල්ලන්න කියලා. වලිගෙන් අල්ලපු ගමන් කනවා. අල්ලනවා අල්ලන්න බෙල්ලෙන් නැත්තම් නිකයි. දැන් අර පැමිණි දුක් පැනලා සයි කියන එක සාමාන්‍යයෙන් කියන දුක් ඉඳලා කාලයක් ඉතින් සැපීට ආවට පස්සේ ආපස්සට බලනකොට ඒක මිදුක් කරනසයි කියන සාමාන්‍ය දේම. ඒකත් ඇත්තටම ඔය කියන ආප්තෝපදේශයේ සහතික කරන එකක්. දෙක ඒක දන්නවනම් මේ දුකක් පැමිණිච්චාම ඔළුව අඳබඳ කරගන්නේ. ඔළුව අඳබඳ නොකරන්න මේ පැමිණිලා තියෙන දුකක්. දුකෙන් විතර ඇත්තටම පාඩමක් ඉගෙන ගන්න. කදාකවත් සැපෙකිරි පාඩමක් ඉගෙන ගන්න නැහැ. ඒ නිසා අපි යම් මේ භාවනාවට පෙළඹීමක් ඕ අත්දැකීම ලැබලා තියෙනවා දුක්ඛ උපනිසා සද්ධා. අපිට සද්ධාාවක් ඇතිලා තියෙනවා නම් දුක නිසාමයි. කදා සැපෙන් සද්ධාාවක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ දුකේ තියෙනවා සංවේගයක් උපදවන ගතිය. සද්ධාවේ තියෙනවා දුකේ තියෙන සංවේගය. මෙන්න මේ සංවේගය කලකිරීමක් බවටපත් කරන්නේ නැතුව වේගයක් බවටපත් කරන්නේ. සංවේගයක් බවටපත් කරන මනුස්සයා මේ සංවේගය නෙවෙයි. කලකිරීමක් බවට පත් කරන පෘථජ්ජනය. ඉතින් දුක්ගනාඩාඩා චරිචුරු ගා ලැබුගේ දෙටත් කිය කියා ඔහේ කාලේ ගත කරනවා. ඒකෙන් කවදාකවත් ලාභයක් වෙන්නේ නැහැ. අනිත් එක මාස උදව් කරන්නවත් බෑ. මොකද පැමිණි දුක් පැඳහයි කියලා කල යුත්තේ කරන්න ඕනේ. ඒ වගේම තමයි යුතුයකම් ටිකක් කරන්න ඕනේ පැමිණි දුකට සාදරව එහෙම නැත්නම් අභියෝගශීලීව මුණ දෙන්න දැනගන්න ඕනේ මෙතෙක් කල මම මෙතෙන් දෙනකම් මට මෙතෙන් දෙන්න හරි උදව් කරුවේ දුක් ටිකක් මිසක් සපනන්නේ නෙවෙයි. ඒ ඉතින් ලෝකේ ස්වභාවික සිද්ධියක්. ඒක නිසා මේ දුකේ තමයි තියෙන්නේ මේ ශක්තිය. මේ තියෙන පොටෙන්ෂල් එක මේ විභවයේ තියෙන දුකේ ඒක ජය ගන්න ඕන. නැත්තම් බුදුරජාණන්තර සපතෑරලා දුෂ්කර ක්‍රියා කරන්න හරි ගීගී අතරින්න ඕන කමක් නැහැ. එහෙනම් රජ සැපෙන්න යන්න තිබුණානේ. බෙන්ස් කාර්කෙන් යන්න හදනවා කියන වගේ ප්‍රජාතන්ත්‍රවාදයට. එහෙම යන්න බෑ. පැමිණි දුක තමයි අපිට පාඩම. අපිට දෙන්න හදන පාඩම අපේම තිත්ත කසාය තමයි පැමිණි දුකේ තියෙන්නේ. ඒක වළක්වන්න හැදුවොත් වෙන්නේ සංසාර දික් වෙන එක විතරයි. පැමිණි දුක ඔක්කොම දරන්න බෑ අපට. අපිට පින්මදි. ඒ නිසා අපිට පුළුවන් ප්‍රමාණයට දරාගෙන ඉන්නකොට දැරීමේ ශක්තිය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒක හොඳට ඕම තේරෙනවා. ඒ දුකකට පරාජිත හැඟි වෙනවා නම් වෙනතර හිතපුවාම දුක විඳ ගන්න බැරුව යනවා. ජයග්‍රහී හැඟීම එනකොට ඒ දුක එnde end end end තමයි තේරෙන පටන් ගන්නවා මාව නිකන් යුද්ධයට අරගෙන ගිය සෙබලෙක් වගේ ලේ දකින්න දකින්න ඇවිස්සিলা වැඩ කරන්න පුළුවන්. බය ගොල්ලට ලේ දකින්න කලන්ත හැදෙනවා. මේ දෙක මේ දෙකේ බුදුසසුනේ ශාක්‍ය සිංහ කියන වචනේ දීලම තියෙන්නේ ඒ දුක්ඛ දුක් ආර්ය සත්‍යයක් විතර පිළිගන්න. ඒක නිසා වෙස්ටිකේදී ආගන් සංසන්දනය කරපු කෙනෙක් කියනවා බුද්ධ ආගමට සයිකෝපැත්ස්ලා එන්නේ නැහැ කියලා. ඉස්සරහම දුකනේ තියෙන්නේ. සයිකෝපැත්ස්ලා යන්නේ සැප තියෙන තැන් වලට. ඒ මිනිස්සු මේ ගෙවල් තෙමෙනවට භාවනා කරන කට්ටිය. නැත්නම් හොලිඩේ කැම්ප් කියලා භාවනා කරන්න යන කට්ටිය. දැන් ආධුනික භාවනා උගන්වන කට්ටියත් මේ භාවනාව බොහොම ස්වීට් විදියට කියලා දෙන්න හදනවා. ඒ කට්ටිය බොහොම ටිකක් වෙලා කටයුතු කරලා කඩාගෙන ගන්නවා. මේකේ මොකුත් නැහැ. පුළුවන් නම් කපන් බැන්නම් කපන් ඉස්සරහම තියෙන දුක. ඒක දෙසරයක් එන්නේ නැහැ කවුරක්වත්. වීලු කරන කට්ටිය එන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ආගමේ සයිකෝපැත්ස්ලා අඩුයි කියලා තියෙනවා. එනේවා. මොකද ඒත් හැබැයි සම්ප්‍රදාන කුලෝ ඒ දුක හරියට පෙන්නගෙන යන භාවනා ක්‍රම වලට. අනිත්‍යවට බුදුමාකාර ව්‍යසන තියෙනවා. කරදර තියෙනවා. මේ එක එක පිස්සු පිහාට ඇවිල්ලා මේ බුද්ධ ආගම ඒකට මොඩි මොඩිෆයි කරන්න හදනවා. මේකේ නෑ ඔළුවන්නම් කපන් බැන්නම් කපන් දුකමනේ තියෙන්නේ. ඒ නිසා එන මනුස්සයා ඒ තමන් රවට්ට ගන්න මිනිහෙකුට එන්න බෑ මේක. ඒක හොඳට පේන්න තියෙනවා මේ ධර්ම විනය දෙකේ ධර්මයේ ඉස්සර කරගෙන යන කට්ටිය මේක සහැල්ලු කරන්න හදනවා. විනයත් සමබර කරගෙන යන්න හදන කෙනෙක්. ඒ කියන්නේ අවශ්‍ය විනය කාරණා දාගෙන එයාට තේරෙනවා මේක ඕනකමට ගිහිල්ලා බෑ. සෑහෙන කැපකිරීම කරන්න වෙනවා. ඒ කැපකිරීම කරන්නේ ලෝකේ ප්‍රඥාත්ති විනය නෙවෙයි බුදුහාමුදුරෝ සම්මත විනය නෙවෙයි බුදුහාමුදුරෝ පණවන විනය නීති ටිකක් තියෙනවා. ඒ විනය නීති බලනකොට පේන තියෙන්නේ වමනාවෙන් දාගත්ත කරදර ටිකක් වගේ. නමුත් බුදුහාමුදුරෝ ඒක බද දෙන්න දාපේ කන්නේ. අනිවාර්යයෙන්ම අරසාවට දාපු එක. අන්න ඒ දෙක දිහා බලනකොට වෙනවා මේ දෙකේ සමතුලිතතාවය තියෙනවා නම් කියන්නේ විනය Tamanට සමාදන් වෙලා ශික්ෂාවක් අරගෙන ඒකට ජීවත් වෙන ගමන් ඒ ජීවත් වෙන්නේ මොකටවත් මේ බණ භාවනා කරන්නයි කියලා සංසන්දනය කෙරුවොත් ඒ මනසගේ ජීවිතේ අර්ථයක් වැටහෙනවා. නිකම් පන්නට මේ ලෝ වෙනිනවා විනා නෙවෙයි මේ ගත කරන්නේ වෙන කෙනෙක් කරන්නේ නැති ශිෂ්ටාචාරයක් සදාචාරයක් තියෙනවා. එimhe සදාචාර කරගත්ත ජීවිතෙත් ගත කරන්නේ සතිය සඳහා. ඒකට පිළිච්ච ගතියක් එනවා. එහෙම නැත්නම් මේ දුක දිහා බලන්නේම පැංගිරි විදියට. බලන්නේම නිකන් ඇඹුල් ගතියට. ඒ බලන්නේ මං හිතන්නේ බලන ක්‍රමයේ වැරද්දක් තියෙන නිසායි. එහෙම නැත්නම් මේ ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ අපිට තියෙන එකම Javaය. අපිට තියෙන එකම පෙර ඉස්සරහට යන දෙය ගැම්ම තමයි දුක. ඒකෙමයි සංවේගය පහළ වෙන්නේ. සංවේගය තුළ තියෙන වේගය විතරයි අපිට ශක්තියක් වෙන්නේ. නිසා දුක නැත්තම් ඒ මොලේ මෙව වෙනවා මේ පුස්කන. පැමිණෙන දුක නිසා මේක මේ අවදියෙන් තියෙන්නේ. අම්මේ මේ මේ දුකට වැඩි දුකක් නේද ගිහි ගෙහි ඉන්න එක. ගිහි ගෙහි ඉන්න එකයි මේකයි දෙයක්. සංසන්දනය කරතයි සරුවචන පෙරදිනා මේ ගේහිසිත සෝමනස්ස නික්කමසිත සෝමනස්ස, ගේසිත දෝමනස්ස, නික්කමසිත දෝමනස්ස ඒකම පෙන්වනවා ආමිෂ නිර්ආමිෂ වශයෙන්. ඒවා ඒවා මේ අර තර්ක මනසට අල්ලලා දෙනවා. ඒ තමන් අල්ලන තැනට අහු වෙනවා. මොකක්ද අල්ලන එකට අහු වෙනවා. ඉතින් ඒ අහු වුණා කියන්න බෑ අල්ලලා මිසක් ඒ වෙනුවට මුතුන් දෙපෙන්නෝ අල්ලන්න යමක් තියෙනවා. ඒ දුක අඩුයි දුක නැත්තේ නෑ. හැබැයි උඹ මෙතේ ගිහියට වැඩිය මේක උඹටත් පේනවා අනිතත් පේනවා. තර්කයටත් අහු වෙනවා විඳින්නත් පුළුවන්. ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ කියනවා ඒතර දුක ඉවර නෑ. හැබැයි මේට වැඩිය හොඳ දැනක් තව තියෙනවා. එතකොට මේක අතහැරපන්. ඊගායකට පාරේ. ඒකෙත් දුක ඉවර නෑ. මේකට වැඩිය අඩුයි. එහෙම එහෙම කරගෙන කරගෙන ගෙවෙන එකක් තමයි ශුන්‍යතාව. චුල ශුන්‍යත සූත්‍රයේ බොහෝම ලස්සන පියවර තුන හතරකින් පෙන්නනවා ගොරෝසු දුක් අයින් කරන්න හැටි. හැබැයි ඉවර නෑ. ඊට පස්සේ පෙන්නනවා මේ රූප නිසා එන දුක, අරූප නිසා එන දුක, දිගට දිගට දිගට දිගට ගෙනියනවා. ඉතින් අපිට ඇත්තටම අමාරු කොටස ඉන්නවනේ මොල් ටිකේ. මොල් ටිකේ මේ අපිට පේන අපිට කළ හැකි දේ අපිට කරගන්න බැරුව තැවෙන තැවිල්ල ධර්මයේ දන්නේ කරාට වැඩි. නොදන්නේ කරාට දැන් අය දන්නේ නැහැ. රාත්තල් ගාන දන්නේ මඩ කනවා රාත්තල් ගාන දන්නේ. ධර්මයේ දන්නේ කරන කන කන වෙලාවේ හොඳට ඕම Taman දන්නවා. ඒක සංවේගය කියලා කියන්නේ ඒකට තමයි. ඒක කතා කරන්නේ ගිහියෙක් බව මම දන්නවා. සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ අන්දහන්ද කියනකොට අර බමුණගෙත් තියාම බමුණ ඇත්තේ තරම් නරක විදියට බුදුහාමුදුරුවෝ කතා කරනවා ආනන්දහාමුදුරුවෝ කියනවා අනේ බන්දුතුන් වහන්සේ අපි මෙතන ඉඳලා දෙරේ තැනකට යමු කියලා. ඒක කියන ආනන්ද එතනත් එහෙම වුණොත් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ විතර කරුණාවන්ත කෙනෙක් නැහැ. නමුත් ඒ වෙලත් ඒ බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරුවෝ රහත්ලා නැහැ ඒක. ඉතින් නිහතමානීත්වයේ එන්නේ නින්දා අපහාස ඔක්කොම වදිනකොට හොඳ මිනිස්සෙක් වුණොත් එයා දන්නවා ලෙවල් කරගන්න. එතකොට ඒ අර ඉංග්‍රීසි වචනයක් තියෙනවා ස්විචාර ප්‍රොසෙස් ඔෆ් ඇඩ්වෙස්ටි. ඒකේ ඒකේ ඇත්තක් තියෙනවා. ඉතින් පෙන්නසය කියන එකේ තියෙනවා. දේශමානිත්‍ය වැඩි වැඩි වෙන්න එයාට ඒක වදින්නේ නැහැ ඒක. මොකද එයා ඒක දැකලා තියෙනවා රජකමත් ඇරලා ගියා ඔක්කොම වෙලත් වෙලා. එතකොට පහ වෙනකොට ඒ නිහතමානීත්වය නිසා පොඩ්ඩක් උහුලන්න පුළුවන්. හැබැයි සමහර ඉන්නවා ඕක මට මේ කිව්ව මම දෙන්නම් කියලා කියනවා. <laughs> ඒ අනිත් විදිය. නේද? ඔය දෙකම තියෙනවා. නේද හොඳම ලස්සන දේ තමයි කොච්චර නේදමනුණා බයිනෝ. ඒකයි ලස්සනම කතාව. අපේ ඊටවට නිහතමානී වෙන්න වෙන්න මිනිස්සු ස්තුති කරයි කියලා තන්නේ කරබරු. කොච්චර හොද වුණත් දුක එකමයි. කොච්චර දියුණු වුණත් දුක එකමයි. ගාලල්ල. එච්චරයි එකම උත්තරේ එච්චරයි. ගාලල්ල කියන දන්නවනම් බණින එකේ කිසිම අඩුවක් නැහැ. පැමිණෙන දුකේ හත්ත පහක වෙනසක් නැහැ. මේ ගෞද ගණන් ගන්න. ස්වාමීන් වහන්සේ මේ මගේ හිතේ තියෙන වෙන ප්‍රශ්නයක්. ඒ 550 ක කියන්නේ භාවනාව කියපු කතාවනේ. ඔය ඒක ඇත්තටම මේ මේ ජාතක වශයෙන් බුදුන්සේ එක ගාතාවක් දෙකක් වගේ ලියලා තිනවා. ඊට පස්සේ තමයි ඒක ගොඩක් ලොකු කරලා ලියන එක අටුවා යුගයේදී වෙලා තියෙනවා. බුදුරජාණන්සේ යම් කිසි කෙනෙක් දපණය කරගන්න බැරි වුණොත්, দমনය කරගන්න බැරි වුණොත් බුදුරජාණන්සේ කියනවා ඔය වගේ සිද්ධි අද නෙවෙයි වෙලා තියෙනවා, ඔය ඉස්සරත් වෙලා තියෙනවා, මටම වෙලා තියෙනවා. මෙන්න මේ ජාතකේ මෙහෙම වෙලා තියෙනවා කියලා එයාට කියනවා මේ අපි දෙන්න අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, manussත්වයේ තියෙන සංකීර්ණතාවනේ. ඒක බලන්න පුළුවන් මේ වෙලාවේ තව තැනක වෙනවද? මීට කලින් වෙන තැනක වෙලා තියෙනවද කියලා. වෙන තැනක ඊට කලින් වෙලා තියෙනක තමයි 550 ජාතකේ. බුදුරජාණන්සේගේ කාලේ තිබුණ සම්‍යාන්තර දැනුම අනුව සමාහට කියනවා මේක වෙලාවේ මේ අන්නතනත් ওই වගේම වැඩක් වෙනවයි කියලා. එහෙමත් කරලා මේ මේක තියෙන අර සාන්ද්‍රතාවය ඩයිලූට් කරලා දාන්න. ජාතකත තියෙනවා ඔච්චර විස්තර නැහැ. පොඩි පොඩි ඒ XG එක ඒක විස්තරලිය අටුවාව වැඩි. එහෙම නැත්නම් සම්බන්ධ වෙච්චි පංචපන ජාතකයේ කිව්වොත් එහෙම එකම ගාතාවට එකම කතාව 10 12ක විතර තියෙනවා. ඒකම කතාවමයි තියෙන්නේ. ඒක විතරක් බලපෙන්නට ඒ කතන්දරයක් වුණාට කතාව කිව්වම කිව්වම යනකොට නැතිකමටත් එක අතිමුත් දාලා කතන්දර හදලා තියනවා වගේ කියලා හිතෙනවා. ඈ? ආවපන්න ඒක තියෙන්නේ මේ සස ජාතකේ. සස ජාතකේ. ඒ කියන්නේ හා උදාහරණ සැකස් කරා ඉන්න ඒකෙදි ඒකෙදි මේ මේ හාව හඳට පැන්න කතාවක් නෙමෙයි තියෙන්නේ. ආවෙක් වශයෙන් කුඳින්දද්දී තිරසන් සතෙක් වුණත් එයාට දානාදී කටයුතු කරන්න පුළුවන් පාරමී ශක්තියක් තිබිලා තියෙනවා තිරසන් වෙන්දලා. ඊට පස්සේ තමයි ඒ අනුව සක්‍ර දෙවෙන්ද්‍ර යාගේ රූපේ හඳියන්ද කතාවල් ඈ එහෙම කියන්නේ ඉතින් දන්නේ නැහැ ඉතින් බොරු කියන්න දන්නේ නැහැ අපි ඇත්ත කියන්න දන්නේ නැහැ. නමුත් ඒකේ මේ ආනාපාන සතියට වැඩක් නැහැ. අපිට තියෙනවනේ කරන්න වැඩක්. ඒ නිසා අපිට ඕවා කතා කරන්න කියත් වෙන්නේ අපි මේ ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ වම් මුලා වූ එකෙක් කුසේ. ඒවට වෙලා ගන්න එපා. ඒවා වෙලා ගත්තොත් එන්නේ අපි මේ දන දන ලඳු වල විදින්න හදන. මෙච්චර ලස්සන පාරක් තියෙන. ඉතින් ඔය හම්බෝ කියන්නේ බුදු ධර්මයේ කියන එකයි බුද්ධ ධර්මයේ කියන එකයි වෙනස. දෙකම අපි ළඟ තියෙනවා. දෙක එකක් අටවක්වත් ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. නමුත් ධර්මය ඍජු පාරක ගෙනියනවා. හැබැයි ඒකට ගොඩාක් පිට තියෙනවා. ආගමේ ඉන්නවට වැඩිය ගොඩාක් පින තියෙනවා ධර්මයට. ඒ නිසා පුළුවන් තරම් කුසලතාවේ තියෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ආගමෙන් හැකියාවල් පුරුදු කරලා පින් කරගෙන කුසලතා දියුණු කරලා ඒක පුළුවන් තරම් ධර්මයට ආයෝජනය කරන්න. දැයි අපි පැයක් අරගෙන තියෙනවා මම හිතන්නේ වෙන විශේෂයෙන්ම අදාළ ප්‍රශ්න තියෙනවා නම් අපි වෙලා ගමු නැත්නම් සාමාන්‍ය බුද්ධාගමේ ප්‍රශ්න අපිට මේ වෙලාවේ ගන්න යන්න එපා. ඒකට භාවනා කරන අයගේ හිත අන්ධබන්ද වෙනවා. එතකොට අපි නැවත හම්බ වෙනවා පහට. දැන් වෙලාව 3යි පැයක ප්‍රයිවට් ටයිම් එකක් තියෙනවා 4 ඉඳලා 5 වෙනකන් සක්මනක් තියෙනවා 5ට අපි එක තියෙනවා පරියක භාවනාව. එතකොට ඊයේ ඉතුරුච්ච ප්‍රශ්න ටික ඉවරයි. එහෙනම් සිය දිනාටම තෙරුවන් සරණයි.